ආයුබෝවන් සුබ දවසක් කියලා සෑම දිනකට ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබට සෑම සතියක් පාසාම ඉදිරිපත් කරන කලුවර එළිය වැඩසටහන මේ වරක් අපි සූදානම් වෙන්නේ ඔබ හමුවේ මෙලෙසින් ඉදිරිපත් කිරීමට. ඉතින් සුපුරුදු ආකාරයෙන්ම අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අද දවසේ CCTV මැදිරියට වැඩම කර සිටිනවා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින්වන් වහන්සේ. අප මම මේ මොහොතේදී CCTV නාලිකාව වෙනුවෙන් ඔබ වහන්සේව নমස්කාර පූරකව පිළිගන්නවා. අපේ හාමුදුරනේ අවසරයි අපේ හාමුදුරනේ අපි පසුගිය සතිවල විටින් විටම කතා කළේ මේ දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබීම සහ දිව්‍යාත්ම පිළිබඳ යම් යම් කරුණු කාරණා පිළිබඳව මට හිතුණා අපේ හාමුදුරනේ මෙන්න මෙහෙම දෙයක් මුලින්ම අපි මේ ප්‍රවේශයක් සඳහා ලබා ගැනීමට මේ සෝවාන් නැත්නම් සෝතාපන්න භාවය අපි දන්නවා සත්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ අංග තුන ප්‍රහීන කිරීම තුළින් තමයි මේ කෙනෙකු සෝවාන් වෙන්නේ. ඒතකොට මාර්ගඵල හතරේ පළවෙනිම මාර්ගඵලය අපේ හාමුදුරනේ. ඒතකොට සෝවාන් වුණු කෙනෙකු ආත්ම හතක් පමණයි දෙව් මිනිස් ආත්මවල උප්පත්තිය ලබන්නේ වෙන කිසිදු ආකාරයක නිරේ උප්පත්තිය නොලබන බවට තමයි සඳහන් වෙන්නේ ධර්මයේ. අපේ හැමෝටම දැන් සෝවාන් වෙලා ඉන්න කෙනෙක් මනුස්සාත්මයක ඔහු හෝ අය දේවාත්මයකට උප්පත්තිය ලැබුවොත් මේ සෝතාපන්න භාවය එලෙසින්ම තබාගත හැකිද නැතිනම් අපි අහලා තියෙන විදිහට මේ දේව ආත්ම කියන්නේ බොහෝ වෙලාවට කම්සප වැඩි ආත්ම එතනදී මේ සෝවන්නු කෙනෙක්ට පරිසරය තුල ජීවත් වීමේ යම් කිසි ආකාරයක අපහසුතාවයක් දැනෙනවද කියන්නේ. ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙන්ම අපි ගත්තාම සෝතාපන්න වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ කොතනදීවත් මේ කම්සැප විඳින්න බාධාවක් එයාට කම්සැප වලින් ඔහුගේ සෝතාපන්න තත්ත්වයට බාධාවක් ඇති වෙන්නේ. දැන් රජකම් කරන්න පුළුවන් නම් බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා රජකම් කරා. දේශපාලනය කරනවා කියන්නේ මොකද දෙයක්ද නේ? රටක් පාලනය කරන්න පුළුවන්. ඊළඟට විසාකාව අවුරුදු 7 සෝවාන් වෙච්ච කෙනෙක් විවාහ වුණා. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එතකොට හැබැයි සෝවාන් වෙච්ච කෙනා වැරදිකාම සේවනයේ දෙන්නේ නැහැ. ඔහු පංචශීලයේ රකින්නවා නම් ඔහු දිවිහිමියෙන් තමන්ගේ ස්වාමියා ඉක්මවා බිරිඳ අනාචාරී දෙන්නේ ඊළඟට ස්වාමියෙක් බිරිඳ ඉක්මවා අනාචාරී දෙන්නේ ඔවුන් තුලින් ඔවුන් සතුටු වෙනවා. ඒ විදිහට තමන් සීමාවක් තුල ආර්යකාන්ත සීලයක් හැටියට ඒ සිල් ගුණ දහම ආරක්ෂා කරගෙන ලෞකික සැප සම්පත් භුක්ති විඳිනවා. දැන් සෝවාන් වෙච්ච කෙනාට බුදුරජාන් වහන්සේ කෝටිපතියෙක් වෙන්න පුළුවන්. කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඔහු රජමාලිගාවේ හිටියා, සිටුමැදුරේ හිටියා. දරු මුණුබුරන් පිරිවරාගෙන මොනතරම් කෝටිපතියෙක් හැටියට වැජඹුණත් සෝවාන් වෙච්ච කෙනා හැම වෙලාවෙම ආදීනව දස්සාවිනෝ කියනවා. ඔහු නිතරම මොකද ඔහු අනිත්‍ය ධර්මතාවය දන්න කෙනානේ. ඔහු මේ මොන සැප සම්පත් වින්දත් ඔහු ආදීනව දස්සාවිනෝ කියන ඔහු හැම වෙලාවෙම සිහි කරනවා මේ සියල්ල අනිත්‍යයි. මේ සියල්ල නැසී වෙනසී යන දේවල් මම මේවා පරිහරණය කරාට මේ දරුව වේවා ඥාතීන් වේවා මේ ගොඩනැගිලි වේවා මේ මාලිගා වේවා මේ සියල්ල මට යම් දවසක අතහරින්න වෙනවා කියන අවබෝධයක් තුලයි ඔහු ඒවා පරිහරණය කරන්නේ. ඒ නිසා ආදීනව දස්සාවින ආදීනව දකිමින් වාසය කරනවා. ඊළඟට සුවාන් වෙච්ච කෙනාගේ ඊළඟ ස්වභාවය තමයි කවමදාවත් අපායগামী අකුසලයකට යන්නේ නැහැ කියනවා. මොකද ඔහු කර්ම කර්මඵල ගැන හොඳට දන්න අවබෝධයකට ඇතිවෙච්ච කෙනා අපායগামী අකුසල් කරන්නේ නැහැ. ඔහුගේ අතින් පුංචි පුංචි අකුසල් වෙන්න පුළුවන් කියනවා. හැබැයි අපායগামী අකුසලයක් වෙන්නේ ආරිකාන්ත සීලයේ තුල රැඳී ඉඳීමේ ධර්මයේ වඩන මාර්ගයට පැමිණිච්ච කෙනා තමයි සෝවාන් වෙච්ච කෙනා. එතකොට අපි ගමු manuss ලෝකේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඔහු දිව්‍ය ලෝකේ උපදිනකොට ඔහුගේ සෝවාන් තත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ පෙන්නවා ඔය ලස්සන උපමාවකින් පෙන්නවා දැන් ගහක කරටිය පිටින් කැඩුවට පස්සේ ආයෙ ලියලා නැහැ අන්න ඒ වගේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනය සම්පූර්ණයෙන්ම නැති වෙච්ච කෙනෙකුට ආයෙම සක්කාය දිට්ඨිය ඇති වෙනවා කියන එක වෙන්නේ නැහැ කියන එක අබහුවයයි කියන. එහෙමයි දේශනා කරන්නේ. ඒක නේතං ඨාණං විජ්ජති. එවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ කියන. එතකොට ඒ නිසා තමයි සෝවාන් වෙච්ච පුද්ගලයා ගැන පෙන්වන්නේ නතේ බවං අට්ඨමං ආදීයන්ති. කවදාවත් ඔහු අටවෙනි භවයකට යන්නේ ඔහු උපරිම ආත්ම හතක් ඇතුළත නිවන් දකින්නවා කියලා. හැබැයි මේ සෝවාන් වෙච්ච පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන ධර්මයේ තියෙනවා. එක්කෙනෙක් තමයි සෝවාන් වෙච්ච කෙනා ඒක බීජී කියනවා. දැන් එයා මේ ජීවිතේ සෝවාන් වෙලා එයා මේ ජීවිතේ තුලම සකදාගාමි අනාගාමි රහත් වෙලා මේ ජීවිතේම ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන රහත් වෙලා පිරිනිවන් පානවා. අන්න ඒ කෙනාට කියනවා සෝවාන් වෙච්ච ඒක බීජී. එක ජීවිතේම අවසන් කරගන්න කෙනා. ඊළඟට කෝලං කෝලාත්ම භාව දෙකක් තුනක් ඇතුළත. එතකොට ඒ කෙනා සමහරවිට මේ ජීවිතේ සෝවාන් වුණා. ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙ ඉපදිලා එක්ක සකදාගාමී වෙනවා. එක්ක ඔය ඉතනින් අනාගාමීලා ඉතනින් සුද්ධාවාස බඹලවට ගිහලා එහෙම් පිරිනවම් පානවා. එතකොට ආත්ම දෙකක් තුනක් වගේ ඇතුළත තමයි ඉතිරි මාර්ගඵල ටික අවබෝධ කරගෙන නිවන් දකින්නේ. ඒ කෙනාට කියන කෝලං කෝල පුද්ගලයා. තව කෙනෙක් ගැන තියෙනවා සෝවාන් වුණත් ඒ කෙනා හත් වතාවක් යනකම් ප්‍රමාද වෙලා. ඒ සෝවාන් වුණාට එයාගේ ප්‍රමාදයි කියලා. ඒ කෙනා තමයි සත්තක්කත්තු පරම කියලා කියන්නේ. උපරිම ආත්ම හතක් යනකම් හැබැයි දිව්‍ය ලෝකෙම තමයි ඉතින් ආයි මෙහෙට එන්නේ සෝවන් වෙච්චයි ආයි මේ පැත්තට වැටෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙම ආත්ම හතක් ඉපදිලා අනාගාමී වුණොත් ඉතින් සුද්ධාවාසී ඉපදිලා එහෙම පිරිනිවන් පාන. ඒතකොට මේ වගේ සෝවන් වෙච්ච පුද්ගලයෝ තුන් දෙනෙක් වර්ග කරලා පෙන්නනවා. සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා උපරිම ආත්ම හතයි. එතනින් එහානම් ආයි උපදින්නෙම නැහැ. කොහොමත් දිව්‍ය ලෝක ඉපදිලා නිවන් අවබෝධ කරනවාමයි. දැන් සෝවාන් වෙලා දිව්‍ය ලෝක ගිය කෙනාට දිව්‍ය සැප සම්පත් දැක්කත්, දිව්‍ය කාමයන් දැක්කත්, නන්දන උයනට යනකොට දෙවියන්ට ඕන තරම් දිවියන්ගේ තියෙන විනෝද උයන නන්දන උයන කියන්නේ ඒ තරම් සැප සම්පත් දෙවියන් මොන සැප සම්පත් භුක්ති විඳත් ඒ දෙවියන්ගේ සියල්ලත් මේ සියලු සංස්කාරයන් නිසා හටගත්ත දේවල්. ඒ සබ්බේ සංඛාර අනිච්ඡාති කියලා අවබෝධ කරගත්ත කෙනා මනුස්ස ලෝකේ සංස්කාරත්, දිව්‍ය ලෝකේ සංස්කාරත්, බ්‍රහ්ම ලෝකේ පහළ වුණත් ඒ සියල්ල හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන අවබෝධයේ ධර්මතාවය තුල තියෙන නිසා දිව්‍ය කාමයන්ට අහු වෙලා නොමග යන්නේ අන්න ඒ නිසා දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ සෝවාන් වෙච්ච කෙනෙක් නොමග යන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් ඒක බුදුහාමුදුරන්ටත් අගෞරවයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔය සෝවාන් සහතික දෙන අය ඉන්නවනේ. එහෙම වැඩ පිළිවෙලල් යනවා. ලංකාවෙත් තියෙනවා. මම පහුගිය ටිකේ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ධර්ම දේශනා කරනකොට එහෙටත් බෝ වෙලා. එහෙත් දැන් මේ ගෙවල් වලට කට්ටිය එකතු කරලා වෙනම ගිහි දේශකයෙක් ඇවිල්ලා ඒ අයට දවස් දෙක තුනක පොඩි රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා භාවනා ප්‍රෝග්‍රෑම් එකක් කරලා අර දැන් අපි ගම් 50ක් එකතු කරලා කරා කියලා ඒ 50ට දැන් එක එක්කිනාට කතා කරනවා දැන් ඉවරලා ආ දැන් ඔයා සුවාන් ඵලයේ ඉන්නේ දැන් ඔයා මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔයා මෙහෙම කරගෙන ඊට අනිත් එක්කිනාට කතා කරන කතා කරලා ටිකක් කතා කරගෙන දැන් ඔයා සකදාගාමී තැනට ඇවිල්ලා ඉන්නේ එහෙම මේ සුවාන් සකදාගාමීයන්ගේ මාර්ගඵල බලෙන් දෙනවා ඊළඟට තව කෙනෙක් මට කිව්වා මේ ඒ එතුමා නම් අරන්නේ දීපු එක. එතුමාට කිව්වොත් දැන් ඔබතුමා සෝවාන් වෙලා ඉන්නේ කියලා. ඉතින් එතුමා කිව්වලු මේ එහෙමනම් වෙන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ එහෙමනම් ඔයා මෙහෙම කරගෙන යන්න කියලා ඊළඟ දවසේ මිනිස්සයා අනාගාමී කරලා. ඉතින් දැන් ඔබතුමා අනාගාමී වෙලා ඉන්නේ මෙහෙම කරගෙන යන්න කියලා. එයා කිව්වලු නෑ මහත්තයා මට තේරෙනවා මම භාවනා කරාට මම මේ මට මේ තත්යකට මං ඇවිල්ලා නැහැ කියලා. ඉතින් එහෙම කාටවත් බලෙන් මාර්ගඵල දෙන්න බෑ. අන්න එහෙම මාර්ගඵල ගන්න අය ඉන්නවනේ. දැන් ඒ කියන්නේ තමන් ඇත්තටම ධර්මයේ දියුණු කරලා මාර්ගඵලයකට ඇවිල්ලා නෙමෙයි. අර වගේ අර නිකන් සහතිකයක් එක්ක මේක හොර ව්‍යාපාරයක්. ඒ කියන්නේ මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් හොඳම දේනේ ඔක. මිනිස්සු ඇත්තටම අහිංසක කෙනා ධර්මයේ දියුණු කරගන්න කැමති කෙනා මාර්ගඵලයක් වෙනුවෙන් භාවනා කරලා නිවන් දකින්න උත්සාහ කරන මිනිස්සයා අහිංසක විමුක්තිකාමී අදහසක් තියෙන බොහොම අහිංසක කෙනෙක්. ඒ කෙනා ලොකු අපේක්ෂාවකින් තමයි නිවන් දකින්න හිතාගෙන භාවනා ප්‍රෝග්‍රෑම් එකකට යන්නේ. ගිය ගමන් අර භාවනාව කියලා දීපු කෙනා එක පාට කිව්වොත් ඔයා සූවාන් වුණා කියලා අර මිනිස්සයා ඒක එක පාට මේ හිස්මුතුනේ පිළිගන්නවා. ඒ අරගෙන එයා රැවටෙනවා. දැන් ඊට පස්සේ එයා හිතනවා දැන් මං සෝවාන් වෙලා ඉන්නේ. දැන් මට මේ සෝවාන් ඵලයට මං ඇවිල්ලා ඉන්නේ කියලා ඒ විදිහට ඔහු අර යම් කිසි මුලාවකින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි එවැනි කෙනෙක් පුට ටික කාලයක් යනකොට තේරෙනවා තරහ යනවා අර වගේ අපායගාමී අකුසල් වෙන්නත් පුළුවන් ගැටෙනවා ප්‍රශ්න ඇති කරගන්නවා. එයාම ඊට පස්සේ දන්නේම නෑ අපායගාමී අකුසලුත් කළා ඊට පස්සේ ආගෙන මං සෝවන් වෙලා හිටියා. සෝවන් ඵලෙ පිරිහෙනවා කියලා. ඇත්තටම පිරිහිලා තියෙන සෝවාන් ඵලයේ නෙමෙයි අර Tamanta තිබිලා නැහැ. අන්න ඒ වගේ ඔය බලෙන් දෙන මාර්ගඵල ගත්තාය කියන මාර්ගඵල පිරිහෙනවා. ඒ ඇරෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව හිත වඩලා ධර්මාවබෝධයක් ගත්තොත් ඒක නම් කවදාවත් පිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා. යම් කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී සංයෝජන ප්‍රහාණය කරානම් ඒ ප්‍රහාණය කරපු සංයෝජනයක් ආයමත් ඇති වෙනවා කියලා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කාටවත් හේතු සහිතව බුදු කෙනෙකුට චෝදනා කරන්න බෑ කියන. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ විසරදයි කියන. බුදුරජාණන් වහන්සේගේ විසරද ඥාන අතර එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අනුගමනය කළ ප්‍රතිඵලයක් ගත්ත කෙනෙක්ගේ ප්‍රතිඵලේ වෙනස් වෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක බුදුහාමුදුරන්ටත් අගෞරවයක් කියනවා. අන්න ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන්නේ ඔය දෙන මාර්ගඵල ගන්න කියොත් බලෙන් දෙනේවා තියෙනවනේ. අන්න ඒවට නම් අහු වෙන්න එපා. ඇත්තෙන්ම දැන් මේ ලංකාවේ තියෙනවනේ හිටි ගම බුදුරු පහල වෙනවා එක එක ගම්මානවල. එහෙමයි. එතකොට හිටි ගමන් ගිහියෝ බුදු වෙනවා සමහරලාවට බුදු වෙන සර්ටිෆිකට් දෙනවා මාර්ගඵල සර්ටිෆිකට් දෙනවා දැන් මේවා මේ රටවල් වල කරලා ඊට පස්සේ ඒ අය දැන් මෙහෙන් යනවා පිට රටවලටත් ගිහින් අපේ ලාංකිකයෝ සමහරු මේ රටවල බණ භාවනා කරගෙන ඉන්නෝ යුරෝප් රටවල බොහෝ එවැනි රටවල ඉන්නකොට ඒවත් ගිහිල්ලා කීප දෙනෙක් අල්ලගෙන පොඩි පොඩි කණ්ඩායම් වශයෙන් එක්ක හෝල් අරගෙන ගෙවල් වල මේ රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් කරනවා භාවනා වැඩසටහන් කරනවා මෙතුමා මෙහෙම මේ බොහොම දියුණු කෙනෙක් කියලා එහෙම ඇවිල්ලා අර මිනිස්සු එකතු කරලා අර දේශන ටික දෙනවා දැන්. ධර්මයේ ගැන ගැඹුරු ලොකු දැනුමක් නැති කෙනාට ධර්ම කරුණු ගලපලා මේක ලොකුවට කියනකොට අරයා හිතනවා හරි. අන්න ඒ වගේ ධර්මයෙන් රවට්ටනවා. අන්න ඒ වගේ රැවටිලි වලට අහු වුණොත් ඇත්තෙන්ම ඉතින් බොහෝ දෙනෙක් ලොකු මාර්ගඵල කියලා වැරදි දෘෂ්ටි වලට ඇවිල්ලා තමන්ට ධර්මයේ දියුණු කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා ඔබ හොඳට ධර්මයේ අධර්මයේ අඳුන ගන්න බුදුරජාන් වහන්සේ පෙන්වුවා මහණෙනි අනාගතයේ ධර්මයට වෙන දේ ලස්සන උපමාවකින් පෙන්නනවා. මේක තියෙනවා සද්ධර්ම ප්‍රතිරූපක කියන දේශනාවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි රත්තරන් වලට කවදාවත් අභියෝගයක් නැහැ කීවා. ව්‍යාජ වර්ග හොයාගන්න තෙක් අභියෝගයක් නැහැ. පිරිසිදු රත්තරන් විතර නම් ලෝකේ තියෙන්නේ. හැමෝම දන්නවා මෙන්න රත්තරන්. නමුත් අනාගතයේ මහණෙනි රත්තරන් වල ස්වරූපයෙන් ව්‍යාජ වර්ග ලෝකෙ මතුවෙනවා කියන. අන්න එතකොට මිනිසුන්ට මෙන්න රත්තරන් මේකයි රත්තරන් කියලා හොයාගන්න බැරුව රත්තරන් කියලා ඉමිටේෂන් වලට අහු අන්න ඒ වගේ තමයි කියවා ධර්මයේ ස්වરૂපයෙන් ධර්මයේ වගේම අධර්මයේ අනාගතේ මතුවෙනවා හරියට ධර්මයේ අඳුනගන්න බැරි කෙනා මේකත් ධර්මයේ තමයි මේකත් බුදුහාමුදුර කියපු දේ තමයි එයා කියන්නේ ධර්මයේම තමයි කියලා අධර්මයට අහු වෙනවා අන්නේ නිසා ඒ කාරණේ අද ධර්මයට වේගෙන යනවා. ඒ නිසා විදේශ විශේෂයෙන්ම මේ විදේශ රටවල ඉන්න ඔබ හොඳට තේරුම් ගන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය අල්ල ගන්නවා නම් පිරිසිදු බුද්ධ දේශනා ඇසුරෙන්ම ධර්මයට ගලපලා තේරුම් ගන්න ඔය අමුතුවෙන් ওই ත්‍රිපිටකයේ තියෙන බොරු ඕවා වෙනස් වෙලා මට අවබෝධ වුණා කියාගෙන එහෙම බහිනේවා පිළිගන්න එපා තුනුරුවන්ගෙන් ඇරෙන්න බුද්ධ දේශනාවෙන් ඇරෙන්න අමුතුවෙන් අවබෝධ කරගත්ත අය පහළ වුණොත් ඒවා පිළිගත්තොත් නම් ඔබ අමාරු වෙටෙන්න පුළුවන් එහෙමයි අපේ හැමදෙන්නේ බොහෝ අවස්ථාවදී දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියන වගේ ධර්මයේ මෙන් පෙන්වන හැමදේම ධර්මය නොවේ. එහෙනම් සැබෑ ධම ත්‍රිපිටකය තුලින් හඳුනාගෙන කටයුතු කිරීම තමයි මෙතනදී ඔබ අප කාටත් වඩාත්ම උචිත සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ. ඒ නිසා තමයි මේ ධර්මදර භික්ෂුන් වහන්සේලා මගින් මේ ආකාරයෙන් අපි කලෝරෙලි වැඩසටහන තුලින් ඔබව දැනුවත් කරන්නේ. අපේ හැමතුනේ දෙව්ලොව යෑමට බොහෝ දෙනෙක් කැමතියි. නමුත් හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් ලැබෙන පිරිස මේ දෙව්ලොව ගිහිල්ලා ඒ තුලින් උපරිම ඵල නෙලා ගන්නවාද? ඇත්තටම අපි අහලා තියෙන්නේ දෙව්ලොව ගිහිල්ලා නැවතත් චුත වුණාට පස්සේ නිරයේ තිරසන්නාත්මවල මේ තම මනුස්සාත්මවලට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කියන වගේ. එවනම් අපි හැමෝටම දෙව්ලොව ඉඳලම දෙව්ලොව තුලම මගඵල ලබා ගැනීමට නම් කෙනෙකු කුමක්ද කළ යුතු වෙන්නේ? ඔව් ඇත්තම ඔබතුමා අපි අර දෙවිලෝ ගිහිල්ලා හැමෝම ප්‍රතිඵලය ගන්නවද කියලා. ඕකට තියෙනවා සංයුක්ත නිකායේ චුති සංයුක්තේ තියෙනවා දිව්‍ය චුති කියලා සූත්‍රයක්. එහෙමයි. අන්න ඒකේ බුදුරජාන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්නනවා. මහණෙනි දෙවියන් අතරිනුත් මේ මහ පොළොවේ පස් වගේ පිරිසක් දිව්‍ය ලෝකෙන් චුත වෙලා සතර පායට වැටෙනවා කියලා. දෙවියන් අතරිනුත් ආයමත් සුගතිය උපදින්නේ ධර්මාවබෝධය කරා යන්නේ ඉහළ දිව්‍ය ලෝකවලට යන්නේ නියසිලට ගත්ත පස් වගේ ටිකයි කියලා. මේක තියෙනවා දිව්‍ය චුති කියන සූත්‍රය. එතකොට අපිට පේනවා ඒකට හේතුව ওই දිව්‍ය ලෝකේ බොහෝ පිරිසක් දැන් දිව්‍ය ලෝකේ යන්න මේ බෞද්ධ වෙන්න ඕනේ නැහැනේ. දිව්‍ය ලෝකේ යන්නේ පිනක් මත. පින මත වුණොත් දිව්‍ය ලෝකේ යන. අපිට පේනවා මේ අන්‍යාගම් වල වුණත් ඉන්නවා මේ මිනිස්සුන්ට උදව්පකාර කරන. ඔය වෙල්ෆෙයා කටයුතු වල කරන නැති බැරි අයට පිහිට වෙන. දැන් ඇත්තෙම මේ වැඩසටහන් අහලා. මේ වැඩසටහන් අපි දන්නවා පිට රටවල් වල ඉන්න නොයෙක් ආගමිකයන් බලනවා. අපි මේ කරන පින්කම් වලට දැන් පහුගිය කාලේ මම ওই මුලතිව් වල කරපු පින්කම් වලට මට කතා කරලා ඒ ඒ රටවල සේවය කරන දැන් ඔය බොහොම මැද පෙරදිග රටවල සමහරලාට යුරෝප් රටවල සේවය කරන අන්‍යාගමිකයෝ. ඔවුන් මේ වැඩසටහන ශ්‍රී ටීවී නාලිකාවේ බනහලා හාමුදුරනේ මම එක්කෝ මම කතෝලික කෙනෙක් මම මේ මේ වගේ කෙනෙක් හාමුදුර කරන සේවයට මේක මේ මම මේ වගේ උදව්වක් කරන්න කියලා ළමයින්ට පොත්පත් ඊළඟට ওই රෙදිපිලි ඒවා මේවා ඉවලා තියෙනවා මොකද ඔවුන් ආගමක් බලලා ඔවුන් උදව් කරනවා නෙමෙයි එතකොට ඒ වගේ ඕනම ආගමක කවුරු හරි යම් පිනක් කරනවා නම් ඒ පිනේ විපාකේ Tamanට ලැබෙනවා එතකොට ඒ කරන පිනෙන් Taman සුගතිය යනවා මරණ මංචකේ පින මතුනොත් සුගතිය යනවා ඔහු කරන පින මතු වුණොත් ඔහු මරණ මරණින් මත්තේ සුගතිය උපදිනවා. හැබැයි සුගතියේ ඉපදුනාට ඔහු දන්නේ නැහැ ධර්මයේ දියුණු කරගෙන එතනින් උඩට යන ක්‍රමේ දන්නේ අන්නේ නිසා මොකද වෙන්නේ? අර දිව්‍ය සැප සම්පත් වලට වශී වෙනවා දැන්. අර කර්ම කර්මඵල විශ්වාසයක් නැතුව පෙර පිනම් මතුවෙලා මොකක් හරි පිනම් මතුවෙලා සුගතිය ගියාට පස්සේ වෙන්නේ ඔබතුමාර කලින් කිව්වා වගේ දිව්‍ය සැප වලට අහු වෙනවා. දිව්‍ය සැප සම්පත් වලට මුලා වෙනවා, වශී වෙනවා. එහෙ සැප විඳ විඳ ඉන්නවා. දන්නේම නැහැ පින ගෙවිලා ඉවර වෙච්ච ගමන් චූත වෙලා පල්ලෙහාට වැටෙනවා. හැබැයි ධර්මයේ දියුණු කරගෙන අර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩාගෙන දෙව්ලොව ඉපදුනොත් ඒ කෙනා ආපහු පහළට වැටෙන්නේ නැහැ. එතනදීම ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධය කරා යනවා. ඒ නිසා අපිට පේනවා මේ ලෝකේ විශාල වශයෙන් දැන් අපායවල වල දුක් විඳින සත්වයන්ගෙන ඒ අකුසල් ගෙවිලා ඉවර වෙනකොට පිනක් මත වෙනකොට උන් එතනින් චුත වෙලා දිවි ලෝක යනවා. මනුස්ස ලෝකෙන් විතරක් නෙමෙයි. එතකොට සමහරවිට නිරේ ඉඳලා දුක් විඳලා දුක් විඳලා අකුසලයේ ගෙවෙනකොටම ඊළඟට මතු වෙන්නේ පිනක් නම් ඔහු එතනින් දිවි ලෝකයට යන්න පුළුවන්. പ്രേත ලෝකේ දුක් විඳින പ്രേතයා බොහෝ කාලයක් දුක් විඳලා විඳලා අකුසලයේ ගෙවලා ඉවර වෙනකොට Tamanට පිනක් මතු වුණොත් ඔහු දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සතාට පවා මරණ මංචකයේ පිනම් මතුනොත් ඔහු දිව්‍ය ලෝක යනවා. හොඳම සිදුවීම ධර්මයේ තියෙනවා දැන්. අර තියෙනවා බුදුරජාණන් වහන්සේ බණ කියනකොට වෙලක මැඩියෙක් හොඳට බණ අහගෙන හිටියා. මේ මැඩියට මේ ධර්මයේ වැටහින කෙනේ තිරිසනානේ. එතකොට තිරිසන් සතා අර බුදුරජාන් වහන්සේගේ මිහිරි බ්‍රහ්මස්වර හඬට වශී වෙලා සත්‍යම් පව වශී වෙනවා කියනවනේ. ඒ හඬට අහගෙන හිටියා. අහාගෙන ඉන්නකොට අර වෙලේ ගිය මිනිස්සෙක් මේ කෙවිතක් අරගෙන ඇවිදගෙන යනකොට කෙවිත තියලා බිමට තද කරේ අර මැඩියාගේ පිට උඩට. එහෙම මැඩියා මැරුණා. මැරිච්ච ගමන් මණ්ඩුක දෙවියන් හැටියට දිව්‍ය ලෝකේ පහළ වුණා. ඒ වෙලාවෙම මතක් වුණා මං බුදුරජාණන් වහන්සේ බණ කියන වහගෙන ඉඳලා නේද මම මැරුණේ සැනින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ඒ කාරණේ සිහිපත් කරලා බණහලා ධර්ම අවබෝධය ලැබුවා. එතකොට මේවා ධර්මයේ තියෙනවා. එතකොට බලන්න අර මැඩියා මැරෙනකොට මතුනේ අර බනහගෙන ඉන්නකොට ඇතිවෙච්ච පින. අන්න ඒ වගේ දේශනාවල තියෙන දැන් අපි ඔය කන්තක දෙවියන් ගැන තියෙනවනේ විමානවත්වයේ. අන්තක දෙවියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි මම තමයි කියන ඔබ වහන්සේ ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරනකොට මගේ පිටමත තියාගෙන තමයි කියන මං එක් කරගෙන ගියේ. එදා ඔබ වහන්සේ අනෝමා නදී අසලදී කෙස්වැටිය කපලා අහසට විසි කරලා සිවුරු පිරිකර ඇඳගෙන ඔබ වහන්සේ නොපෙනී යනකොට මට දරා ගන්න බැරි වුණා මගේ පපුව පැහිලා මං මරණයටපත් වෙලා මං දිව්ලෝ පහළ වුණා කියලා. එතකොට බලන්න ඒ දිව්‍ය ලෝකේ ඉපදිලා අර කන්ත කස්සයා කන්තක දෙවියන් නමින් දෙව්ලෝ ඉපදිලා. දැන් බලන්න ওই මාලිකාවේ කරඬුව ගෙනියන ඇත්තෝ දිහා බලන්න. ඔය රාජා කියන ඇතා මේ ඇතාගේ ඉතිහාසය ගැන අපි අධ්‍යයනය කරලා බැලුවොත් ඔය සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි ওই දිව්‍ය ලෝකවලින් ඔය මේ වෙනුවෙන්ම පහළ වෙලා එන దేవතාවරු. මේ ඇතා කරඬුව පිටේ තිබ්බට පස්සේ පාවඩේ එලනකම් කකුල උස්සගෙන ඉන්න බිම තියන්නේ නැහැ. එක වතාවක් ගිනි පොකුරක් පෑගිලාවත් කුලප්පු වෙච්ච නැති ඇතේ. එතකොට අපිට පේනවා මේ තරම් පුදුම විදිහට මේ ධාතුන් වහන්සේලා පිට තියාගෙන යන මේ හස්ති රාජ්‍ය පුදුම විදිහට ඒ ගෞරව දක්වන දැන් බුදුරජාණන් වහන්සේට කොච්චර දැන් ওই පාරිලෙය වනේදී බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරේ අර පාරිලෙය ඇතා වඳුරෙක් මේ වගේ සත්වයෝ. එතකොට ඒ වගේ අයට පවා මරණ මංචකේ යම් පිනක් මතු වුණ සුගතියන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට පේනවා මොකක් හරි පිනක් මතු වෙලා සුගතියේ ගිය කෙනා ඒ දිව්‍ය ලෝකෙදී ධර්මයේ දිනු කරගත්තේ නැත්නම් ඒ පින ගෙවෙනකොට ආපහු පහලට වැටෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය තුලින් ඔබට වඩාත් හොඳින් පසක් වෙනවා ඇති මේ සසර ගමන මොනතරම් භයානකද කියන වගේ. එහෙනම් මේ භයංකාරෝ සසර ගමනේ සැරිසරන අපි හැම වෙලෙම අසරණයෝ නොවේද? ඉතින් මේ තවත් බොහෝ කරුණු කාරණා දැන ගැනීමට ඔබ කැමති ඇති. එහෙනම් ඉතින් අපි මේ විරාමයෙන් අනතුරුව නැවතත් සූදානම් ඔබට ඒ වටිනා කරුණු කාරණා ගෙනහැර දැක්වීමට. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබේ සුපුරුදු ලෙන්කතු වැඩසටහන කළුවරෙලි වැඩසටහන තුලින් ඔබ අප ඒකාත්මික වෙසිටන මොහොතේ අපේ හැමදෙරෝනේ මේ මට මතක් වෙන්නේ ඔබ වහන්සේ සිංහල අලුත් අවුරුද්දට මේ නිවාස දෙකක් ඉදිකර දීමට යුද හමුදාවේ අපේ මුර දේවතාවුන් එක ජාතියේ මුර දේවතාවුන් වෙන්නේ වික්ෂුන් වහන්සේලා දේශීය මුර දේවතාවුන් වෙන්නේ මේ අපේ හමුදා සෙබළුන්. ඉතින් මේ දෙකොල්ල එකට එකතු වුනහම ජාතියක් දේශයක් ගොඩනගා ගන්න බොහොම පහසුයි. අපි හැමෝටම මේ පිළිබඳව මම හිතනවා වඩාත් වැදගත් වෙයි කියලා මේ මොහොතේ සඳහන් කිරීම. ඔව් ඇත්තෙම මම හිතන්නේ මේ වෙනකොටත් ඒ නිවාසවල වැඩ කටයුතු පටන් අරගෙන කරගෙන යනවා. හමුදාවේ මේ දරුවෝ බොහොම ස්වේච්ඡාවෙන් බොහොම මෛත්‍රියෙන් මේ කටයුතු වලට ඔවුන්ට නිවාස ඉදි කරලා දෙන කටයුතු වලට ඒ සහයෝගය දෙනවා. ඒ නිසා ඇත්තෙම මම මේ මහා විශාල පින්කම් කරන්නේ මේ හමුදාවත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ සහයෝගය නිසා. ඉතින් අපි ගමින් ගමට ගිහිල්ලා ඊටාම දුප්පත් ගම්මාන තෝරගෙන දරුවන්ට පාසල් උපකරණ පාසල් පොත්පත් දෙමින් ඊළඟට ඒ පවුල් වලට රෙදිපිලි දෙමින් කන්න බොන්න වියලි ආහාර දෙමින් දන්සල් පවත්වමින් ආබාධිත වෙච්ච අයට ඕදපුටු අත්හාරු වලින් උදව්පකාර කරමින් ඒ වගේම අපි ගම්මානවල ඉන්න අන්ත අසරණ වෙච්ච මොකද අපිට පුළුවන් ප්‍රමාණයක් තියෙනදී අපිට කරන්න අපිට ඒ ලැබෙන දේට අනුව අපි මෙවැනි කටයුතු වලට අපි ඉදිරිපත් වෙලා දැනට අපි නිවාස දෙකක් ඉදි කරන කටයුතු වලට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ සඳහා උදව් උපකාර කරන්න. ඇත්තෙන්ම එයින් එක පවුලක් ගත්තොත් දරුවෝ හතර දෙනෙක් එක්ක අම්මයි තාත්තයි පොඩි කූඩාරමක් අස්සේ පුංචි ටෙන්ට් එකක් අස්සේ ඉන්නේ මම හිතන පහුගිය කාලේ මහ විශාල වර්ෂාවල් ඇදහැලුවා. ඒ වෙලේ මම ඉතින් එතනට ගිහිල්ලා කන්න බොන්න බඩු ටිකක් දීපු වෙලාව මම ඉතින් ඇහුවා කොහොමද නිදාගත්තේ කියලා. රෑ එළි වෙනකන් හිටගෙන හිටියේ කියව වතුර පිරিলা. ඉතින් බලන්න මේ පිරිස මොනතරම් දුකක් විඳිනවද ජීවත් වෙන්න. යුද්ධේ කාලේ මහා කැලෑවල් වල වලවල් හාරගෙන හැංගිලා වනාන්තරය ඇතුලේ හැංගිලා හිටපු පවුල් ඒ අය අතරින් ඔබතුමාට ඇත්තෙන්ම මේවා ඔබ හොඳට හොයලා බලන්න අන්තිම වෙලාවේ වුන් කියනවා ඒ අද ඔය ඉන්න පිරිස කන්න නැති දැන් මිනිස්සෙකුට කන්න නැති වෙනකොට ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. හාල් කිලෝ දෙකට තමන්ගේ වාහනේ මාරු කරලා තියෙනවා මිනිස්සු. පොල් ගෙඩියකට මෝටර් සයිකලයක් මාරු කරලා තියෙනවා අන්තිමට කන්න නැති වෙනකොට පොල් ගෙඩියට. ඒ වගේ අන්තිම වෙලාවේ සාමාන්‍ය මිනිස්සු ලක්ෂ දෙක තුනක් කොටු කරගෙන ගිහිල්ලා ඔබ දන්නවා දින ගාණක් අර නන්දි කඩා කලපුවේ මිනිස්සුන්ව බලෙන් හදවගෙන මිනිස්සුන්ට හැංගිලා තමයි මේ ශස්ත්‍රවාදීන් යුද්ධ කරේ. අපි දැක්ක හමුදාව ගිහිල්ලා මේ පිරිස මුදෝගෙන අර කලපුවෙන් අරගෙන එනකොට මේ මිනිස්සු අඬා අඬා මේ හමුදාවේ දරුවෝ එක්ක ඒ දුක කිය කිය මේ පැත්තට ආපු හැටි. ඉතින් ඒ යුද්ධයට කොටු වෙච්ච පිරිස තමයි අපි මේ තෝරගෙන අන්ත අසරණ වෙච්ච පිරිස ඔවුන්ගේ ජීවිතවල දැන් ඒක පවුලක් ඊළඟ අනිත් පවුලට ඒත් ස්වාමිය රෑ කැලේ දරුවොත් එක්ක හැංගිලා ඉන්නකොට වැදිච්ච මෝටාර් පාරකින් ඒ ස්වාමිය මරණයටපත් වෙලා ඉතින් දරුවෝ තුන්දෙනා එක්ක ඒ අම්මා පුංචි කූඩාරමක ඉන්නේ. ඉතින් ඔවුන්ට තමයි අපි ඊළඟ නිවස හදන්න ඉදිරිපත් උනේ. ඉතින් මේ නිවාස දෙක අපි ඉදි කරගෙන යනවා. මේ සිංහල අලුත් අවුරුද්දට පෙර ඔවුන්ට ඒ නිවාස ලබා දීලා ඒ වගේම මේ දුප්පත් ගම්මානයකට අපි ඒ වගේම පාසල් දරුවන්ට රෙදිපිලි පාසල් උපකරණ ලබා දෙන පින්කමක් සිදු කරන ඉතින් ඔබට පුළුවන් මට්ටමින් ඔබ අපට උදව් උපකාර කරන්න ඇත්තෙම දැන් අපි සාමාන්‍යයෙන් ඔබට දැනුවත් කරන කෙනෙකුට හිතමු අද කාම්බර දෙකක් එක්ක පුංචි ගයක් අද හදනවන සාමාන්‍ය ලංකාවේ මුදල් ලක්ෂ 10ක්වත් යනවා ඔබතුමා දන්න කාම්බර දෙයක් එක ගයක් හදන්න ගියා. ඇත්තෙම මේ ගේ හදන්න මම හිතන්නේ ලක්ෂ 3ක් 3මාරක් යනකොට එක ගයක් හදනවා. ඒ සම්පූර්ණ හදන්නේ ශ්‍රමය හමුදාවෙන් නොමිලේ අපිට දෙන්නේ. ඒ හමුදාවේ දරුව බාස්කුලිය ශ්‍රමය ඔක්කොම හමුදාවේ දරුව පුදුම කැපකිරීමක් කරලා කාම්බර දෙකක් එක කපරාදු කරලා සිමෙන්ති දාලා වහලේ ගහලා ගේ කුස්සිය පිටිපස්සට වෙනම වාලා හදලා දෙන්නේ ලක්ෂ 3කින් මෙහා 3 3 මාරක් යනකොට ගයක් හදන්න පුළුවන්. එතකොට අපි එවැනි අඩුම පිරිවියක් යටතේ බොහොම හොඳ ගයක් ඔවුන්ට ලබා දෙනවා. හමුදාවේ දරුවන්ගේ පුදුම කැපකිරීමත් එක්ක මොකද අපි අවංකව මේ පින්කම් කරන බව ඔවුන් දන්නවා. ඒ නිසා ඔවුන් බොහොම කැපකිරීමෙන් අපිට උදව්පකාර කරනවා මේ කරන පින්කම් සඳහා. ඒ ඔබට පුළුවන් ඔබේ ශක්ති පමණින් ඔබට උදව්පකාර කරන්න මේ එක පවුලක් දෙකක් අපි තෝරගත්තට මෙවැනි කූඩාරම් වල අන්ත දුක් විඳින සමහරලාවට ඉන්නවා දරුවෝ 3-4 දෙනා එක්ක අම්මා විතරයි ඉතුරු අම්මගේ කකුල් දෙකම නැහැ සමහරලාට මෝටාර වැදිලා පොඩි ළමයි ඉන්නවා මූණේ පැත්තක් නැහැ මෙහෙම මොකද අපි ಜಾති ભેද කුල ભેද මේවා හොයාගෙන ගිහිනේ අප මනුස්සකමෙන් ගිහිලා මිනිස්සුන්ට උදව් කරන්නේ අපිට පින් සලකාගෙන මිසක් අපි මේ මිනිස්සුන්ගෙන් යමක් ගන්න නෙමෙයි. ඒ නිසා ඔබට ඔබේ ශක්ති පමණින් ඔබේ රටේ ඉන්න ඔබ ලංකාවේ ඉන්න මෙවැනි අය වෙනුවෙන් ඔබටත් පුළුවන් නම් ඔබට පුළුවන් මට්ටමින් ඔබ අපිට මේ පින්කම් සඳහා උදව් උපකාර කරන්න. මේ සියලු තොරතුරු ඔබට දැනගන්න පුළුවන් www bavanna.org කියන වෙබ් අඩවියෙන් ඒ වගේම අපේ ආයතනයට කතා කරලා ශ්‍රී සදහම් පදනමේ දුරකථන අංක වලින් අපි වැඩසටහන අවසානයේ මෙතුමා සඳහන් කරයි. ඒ දුරකථන අංක වලින් ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරන ගමන් තව විශේෂ පින් අනුමෝදන් කිරීමක් සිදු කරනවා. සෞදි අරාබියේ ජෙඩා නගරයේ ඒ වෙසෙන සුමන තිලක හේවා පතිරණ මම හිතන්නේ තිලක් කියලා තමයි එතුමාව හඳුන්වන්නේ. එතුමා කීප වතාවක් අපට කතා කරා මේ කරන පින්කම් වලට මේ වැඩසටහන් බලලා. ඉතින් එතුමා සෞදි අරාබියේ ඒ ඉන්න ලාංකිකය බොහෝ දෙනෙක් සම්බන්ධ කරගෙන මම හිතන්නේ රෝදපුටු කීලිකරු අත්වාරු ඒ වගේම පාසල් දරුවන් වෙනුවෙන් ඒ රෙදිපිලි මේවා අරගෙන අපිට ඒ සෞදියේ ඉඳන්ම වුන් බඩු පෙට්ටියක අපිට එවලා තියෙනවා මේ පින්කම් සඳහා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙකුට මේව පරිත්‍යාග කරලා අපි ඔබතුමාට පින් අනුමෝදන් කරනවා. මේ සෞදි අරාබියේ ජෙඩා නගරයේ සිටින සුමන තිලක හේවා පතින්න එතුමා මාර්තු 3 ඉඳන් එතුමාගේ 50 වෙනි උපන්දිනේ සමරූප බවත් අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා. දින පහ වුණත් ඒ වගේම පවුලේ අයටත් ඔබතුමාට මේ පින්කම් සඳහා උදව් උපකාර කරපු හැම දිනාටමත් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරන ගමන් මේ සඳහා උදව්පකාර කරපු මේ ශ්‍රී ටීවී නාලිකාවේ හැම දිනාටමත් මේ වැඩසටහන් බලලා බටහිර රටවලින් ඒ වගේ අරාබි රටවල මේ වැඩසටහන් ආරම්භලා යම් කෙනෙක් අපිට වචනයකින් හරි ඔබ උදව්පකාර කරන්න පුළුවන් අඩු ගානේ වචනෙන් හරි ඔබට පුළුවන් මට්ටමින් ඔබ අපිට ආශිර්වාදයක් හරි කරනවා නම් ඒ සියලු දෙනාටමත් මේ සියලු පිනෙන් නිදුක් නිරෝගී භාවයේ තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරන ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ඉතිසිතින් ඔබට සෙත් ප්‍රාර්ථනා පුණ්‍යානුමෝදනා කරනවා හොඳයි. පිනක් කරන්නට ඉඩක් අඩක් අවුරුද්දට පෙරවදනක්. අපේ හැමදෙන්නේ පින් ගැන කතා කරන විට පින් කළොත් දිව්‍ය ලෝක යනවා කියලා හැමදෙනාම කියනකොට මෙන්න මෙහෙම මේ කාලේ බොහොම ලොකු රැල්ලක් ඇති වෙලා තිනවා. යම් යම් පත්‍රිකා එවනවා සමහර විහාරස්ථානවල උපෝස්ත සීලය සමාදන් වෙලා ඉන්න සිල්ලත්තන්ට එහෙම නැත්නම් දූලා පුතාලට ඒවැය බොහෝ වෙලාවට යොමු වෙලා තියෙනවා මේ පින කළොත් මේ විදිහ ආනිසංස ලැබෙනවා මේ පින කළොත් මෙන්න මේ ආකාරයේ ආනිසංස ලැබෙනවා කියලා. අපි හැමෝටම බොහෝ දිනත් අතර යම්කිසි ආකාරයක පුංචි තියෙනවා විමසුමක් මේ මේ මම මේ කරන මේ පිනෙන් ඇත්තටම දිව්‍ය ලෝකේ කොහොමද මොන වගේ සැප සම්පත් ලැබෙන්නේ එහෙම නැත්නම් මේ සැප සම්පත් පිළිබඳව අපි හමුදුනේ මෙන්න මේ සුගතිගාමි වීම පිළිබඳවයි පිනය පිළිබඳවයි බොහෝ දින අතර මෙන්න මෙහෙම කසුකුසුව විමසුමක් තියෙනවා මම හිතනවා මෙතෙන්දී ඒ සම්බන්ධව ධර්මානුකූල පිළිතුරක් ඔබ වහන්සේගෙන් වඩාත් වැදගත් වෙනවා මම හිතන්නේ ඇත්තම ඊටාම වැදගත් අපි මේ කරන පිනත් එක්කම උදව් උපකාර කරපු ඔබට ඔබට රැස් වෙච්ච පිනත් ඔබට ලැබෙන විපාකයක් ගැන ඉතාම වැදගත් මම හිතන්නේ මම ඔය ගැන පොඩ්ඩක් කියන්න දැන් බලන්න රහත් වුණත් ලෝසක මහරහතන් වහන්සේට පිරිණිවන් පානකම්ම කුසට ආහාරයක් නැහැ. කවදාවත් පිණ්ඩපාති ගියාට දාන ටිකක් හම්බෙන්නේ මිනිස්සු පාත්‍රයට දාන බෙදන්න බලනකොට පාත්‍රය පිරීලා වගේ පේනවා. ඉඳුල් වෙච්ච දෙයක්, පිරුණු වෙච්ච දෙයක් විතරයි හම්බෙන්නේ. පිරිණිවන් පාන දවසෙත් දානි වැරදුනා. ධර්මයේ සඳහන් වෙනවා සමහර ලාවට දෙයක් ලැබුණොත් බලඳන්න හදනකොට බිම වැටෙනවා කියලා. ඒ වගේ අඩුම වයසෙන් හැබැයි උන්වහන්සේ පුදුම වීරියක් වැඩුවා ධර්මය අවබෝධ කරගත්තා. පෙර දන් දීමේ විපාකයෙන් සීවලි මහරහතන් වහන්සේට යණ යන තැන දාන ටික හම්බුණා. බුදුරජාණන් වහන්සේ පවා බොහෝ දුර ඈත දුෂ්කර ගමනක් තියෙනවා නම් ගමන පිටත් වෙන්න පෙර අහනවා මහණෙනි මේ පිරිස අතර සීවලී ඉන්නව නේද කියලා. සීවලී හාමුදුරුවෝ හිටියොත් අනිත් හැමෝටම දාන ටික හම්බෙනවා. ඒ වගේම තමයි ලෝසක හාමුදුරුවන්ට සසරේ දන් දීලා නැහැ. බොහොම මසුරුව ලෝභව දානි වළක්වපු කෙනෙක්. ඒ වගේම ඒ ආත්මික රහතන් වහන්සේ නමකට කෙනෙක් දෙන්න දීපු දානයක් කවන්නම් දානි කියලා ඇතිවෙච්ච තරහට ගින්දරකට අහලලා. ඒකේ විපාකේ තමයි මේ සසරි පස්සෙන් ආවේ. පිරිණිවන් පානකම්ම කුසට ආහාරයක් නැහැ කියනවා. හැමදාම හිඟන පවුලක දුප්පත් පවුලක තමයි කියන සසරේ ඉපදුනේ අර අකුසල විපාකෙත් එක්ක. එතකොට අපිට පේනවා මේ දානියත් එක්ක සසරේ මේ විපාක පස්සෙන් එන ආකාරය. ඊළඟට අපි ඇත්තෙන්ම දැන් මම ওই දරුවන්ට පොත්පත් දීලා, පාසල් බෑග් දීලා මේ දරුවන්ට දීලා අපිත් යම් ඒ වෙලාවේ අපේ හිතින් හිතන අපිට මේ ධර්මයේ පිහිටන්නේ. අපිට මේ ත්‍රිපිටකයේ මතක හිටින්නේ. මේ ධර්මය ඇත්තෙම මට මගේ මොකක් හරි පෙර පිනකට මට සූත්‍ර දේශනා 100ක් කියවලා මට පොත වහලා ඇස් වහගෙන කියවන්න පුළුවන්. ඒ තරම් මතක ශක්තියක් ධර්මයේ ගැන මට පිහිටනවා. ඒක මගේ පෙර පිනක්. ඉතින් ඒ නිසා මම කල්පනා කරන අපි මේ දරුවන්ට මෙහෙම උගන්වලා ඒ දරුවෝ යමක් ඉගෙන ගන්නවා නම් ඒ පිනෙන් අපිට ධර්මා ඥානීය පහළ වේවා. ධර්ම ප්‍රඥාව පහළ වේවා. ඒ විදිහට අපි ඒක අනුමෝදන් වෙනවා. ඒ නිසා තමයි අපිට මෙහෙම ධර්මයේ වැටහෙන්න කියන්න පුළුවන්. ඒ වගේ ඊළඟට අපි බලන්න මිනිස්සෙකුගේ මූලික අවශ්‍යතා භික්ෂුවකට නම් සිවුර ඊළඟට සිවුරක් මේ චීවර පින්න පාත දාන ටික සේනාසන ඉන්න ගියක් තියෙන කුටියක් තියෙන මේ ඊළඟට ගිලන් පස්ස කියන්නේ බේත් ටික තියෙනවා ගිහියෙකුටත් ඕකනේ අඳින්න ඇතුමක් තියෙන්න ඕනේ ඊළඟට කුසට ආහාරයක් තියෙන්න ඕනේ බඩකින්නට ඉන්න ගයක් තියෙන්න ඕනේ ලෙඩක් දුකක් හැදුනම බෙහෙත ඔය මූලික අවශ්‍යතා ටික නැතුව නිවන ගැන බණ කීවට මිනිස්සුන්ට ධර්මයක් අල්ලන්න බෑ අන්න නිසා දැන් ওই කුටියක් හදලා පූජා කිරීමේ ගයක් හදලා පූජා කිරීමේ පින ඊටාම ලස්සන සිදුවීමක් තියෙනවා ධම්මපදයේ තියෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය නංගි අනුරුද්ධ හාමුදුරන්ගේ නැගණියගේ මුළු ඇඟ පුරාම කුෂ්ඨයක් තිබ්බා මේ කුෂ්ඨයට මොන තරම් බෙහෙත් කරත් මොන තරම් වෛද්‍යවරු හම්බෙලා ප්‍රතිකාර කරත් කුෂ්ඨේ සනීප වෙන්නේ නැහැ ඒ නිසා මේ නංගි ගෙයින් එළියට එන්නේ නැහැ. ගේ ඇතුලේ ඉන්නේ ලැජ්ජයි මුළු ඇඟ පුරාම කුෂ්ඨයක් දඩයක්. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස්ලාභීන් අතර අග්‍රම කෙනා. උන්වහන්සේ දවසක් භාවනා කරලා දිවසින් බැලුවා ඇයි මගේ නංගිට මේ වගේ මොනතරම් ප්‍රතිකාරයක් කරත් මේක සනීප වෙන්නේ නැත්තේ මොකක්ද මේ හේතුව කියලා පෙර ජීවිත ගැන දිවසින් විමසලා බැලුවා. බලනකොට දැක්කා පෙර කරපු අකුසල විපාකයක් නිසායි මෙහෙම වෙලා ඒ කර්මයේ ගෙවෙන්න උන්වහන්සේ නැගණියට කතා කරලා පිළිවෙතක් දුන්නා. පිළිවෙත තමයි කියනවා නැගණිය දැන් කෙනෙක් රත්තරම් බඩු එකතු කරගන්නේ මොකටද? ඇඟ ලස්සන කරන්නනේ. රත්තරම් බඩු පළඳින්නේ ආභරණ පළඳින්නේ තමන්ගේ ශරීරය ලස්සන කරගන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නැගණිය ඔබේ ශරීරය ඔබේ රූපය ඔබේ කය ලස්සන කරගන්න පළඳින්න ඔබ රැස් කරගත්ත යම් ආභරණයක් තියෙනවා මේ සියල්ල විකුණලා ඒ ලැබෙන දෙයින් කුටියක් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතු කරලා පූජා කරන්න කියනවා. ඒකයි කියව මේ අකුසලයේ ගෙවන්න තියෙන ක්‍රමය. එතකොට දැන් වෙන ඉඩමක් විකුණලවත් වෙන සල්ලි එකතු කරගෙනවත් කරන්න කිව්වේ නෑ. මොකද ඒ මුදල නෙමෙයි හරියන්නේ. එහෙමයි. තමන්ගේ ඇඟේ කුෂ්ඨය හැදුනේ තමන් ඒ වගේම සසරේ කෙනෙකුට කරපු කර්ම විපාකයේ ප්‍රතිඵලය. ඒ නිසා තමන්ගේ ඇඟ ලස්සන කරගන්න තමන් ආසාවෙන් රැස් කරගත්ත යමක් තියෙනවා නම් ඒක විකුණලා ඒකෙන් කුටියක් හදන්න කියනවා. දැන් ඕක වෙන කෙනෙකුට කියන බැනුම් අහන්න වෙනවනේ. එහෙමයි. ඒකට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය මොකද කරේ? තමන් බොහෝම ආසාවෙන් රැස් කරගෙන හිටපු තමන්ගේ ආභරණ ටික ගිහිල්ලා විකුණුවා. මම මේ මුදලින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට කුටියක් හදනවා කියලා. විකුණපු දවසේ අර තුවාලවල ධනගතිය නැති වුණා කියලා. කුටියේ අත්තිවාරම දාලා කුටිය බැඳගෙන යන්න යන්න ටික ටික සනීප වෙලා කුටිය හදලා ඉවර වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතු කළ පූජා කරන දවසේ සම්පූර්ණ රෝගී සුවපත් වුණා කියන මේක ඔබට බලන්න පුළුවන් ධම්මපදයේ තියෙන. එතකොට අපිට පේනවා මේ පෙර කරන අකුසල විපාක තමයි මේ අපේ ජීවිතවල කෙනෙක් අංග විකල වෙලා උපදින්නේ. කෙනෙකුට මන්දබුද්ධික වෙන්නේ කෙනෙකුට නුවණ තියෙන්නේ කෙනෙක් මෝඩයෙක් වෙන්නේ කෙනෙක් පොහොසත් වෙන්නේ කෙනෙක් දුප්පත් වෙන්නේ මේ සියල්ල අපි රැස් කරගත කර්ම විපාක. අපි කරන පිනේ විපාකෙන් තමයි අපිට සැප සම්පත් ලැබෙන්නේ. අන්න ඒ නිසා නිවන් දකින්නත් අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සුඛාපටිපදා. නිවන් දකින මාර්ගය තියෙනවා සැප සහිතයි. අන්නේ ප්‍රතිපදාව තුල අපිට සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින් දහම් කරගෙන සසරේ ගියාම අන්නේ නිසා අපි කරන හැම පිනකම ප්‍රධානම ඉලක්කය වෙන්න ඕන මේ කරන පින මට ධර්මාවබෝධයේ පිණසම පාරමිතාවක් වේවා බලන්නකො දසපාරමී ධර්මයන් අතර පළවෙනියට පටන් ගන්නෙ කොතනින්ද දානෙ දාන පාරමිතාව මේ ප්‍රඥාවෙන් නෙවෙයි පටන් ගන්නෙ ඉස්සල්ලාම දානෙන් ඒක තමයි අමාරුම එක ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී පුරාගෙන පුරාගෙන ඇවිල්ලා සියල්ල සම්පූර්ණ කරලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. හැබැයි එකක් සම්පූර්ණ කරන්න බැරි වුණා. ඒ තමයි දාන පාරමිතාවේ පරමත්ත පාරමිතාව කරන්න බැරි වුණා. ඒ වෙලේ සක්‍ර දෙවියන් බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී සම්පූර්ණයි. අනිත් ඔක්කොම සම්පූර්ණයි. දාන පාරමිතාවේ තව ටිකක් ඉතුරු කරගෙන ඉන්නේ. අන්න ඒ නිසා තමයි ආරාධනා කරේ ජයතුරාපුරේ ගිහින් ඉපදිලා සංජේතේන රජ්ජුරුවන්ගේ කුසතී දේවියගේ කුසේ ඉපදිලා දාන පාරමිතාව සම්පූර්ණ කරගෙන ඉන්න කියව බුද්ධත්වයට පත් ඒ පිණිස තමයි දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා වෙස්සන්තර ආත්මේ වෙස්සන්තර නමින් ඉපදිලා දාන පාරමිතාව පිරුවේ මහා පොළොව හත් වාරයක් කම්පා කරමින් දන් දුන්නේ. ඒ විදිහට තමයි දාන පාරමිතාව සම්පූර්ණ කරේ බුද්ධත්වයට පත් වෙන්න පෙර ආත්මෙ. එතකොට අපිට පේනවා මේ දන් දෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා දානං යුද්ධංච සමානමාහු කියලා. දානය කියන්නේ යුද්ධයක් හා සමානයි හිත ඇතුලෙන් යුද්ධයක් දෙන්න ඕන දෙන්න දෙනවද නැද්ද? දීලා තිබෙනවා ඉතින් අපරාධ දුන්නේ කියලානේ. එහෙමයි. ඉතින් <laughs> හිත ඇතුලේ යුද්ධයක්. ওই යුද්ධේ ජයගන්නේ සසරේ දන් දීලා දන් දීලා පුරුද්දක් කරගත්ත කෙනා තමයි සතුටින් දෙන්නේ, දීලා සතුටු වෙන්නේ. මේ දානේ පුරුද්දක් වශයෙන් සසරේ දියුණු කරගත්ත කෙනා. ඉතින් ඒ නිසා අපි මේ කරන හැම පිනකම එකම ඉලක්කේ දැන් කෙනෙකුට මෙහෙමත් දන් දෙනවනේ දැන්. ඒක ඇත්තටම අපි තේරුම් ගන්න සමහරු දන් දෙනවා මේ දන් දීම තුලින් මා ප්‍රසිද්ධ වෙනවා නම් හොඳයි. දානපති දාන සාගර විශාල බෝඩ් ගහගෙන මේ මේ අසවල් දානපතියා එහෙම ප්‍රසිද්ධියක් ලබන්න දන් දෙනවා. තව කෙනෙක් දන් දෙනවා සමහර වෙලාවට මට මේ දාණයෙන් මට දිව්‍ය සැප සම්පත් ලැබලා මීටත් වඩා වැඩිපුර මට සැප විඳින්න ලැබේවා. ඒක දානයක් නෙමෙයි ඒක නිකන් අර ආයෝජනයක් වගේ. අනාගතේ ඊට වැඩිය ලොකු පොලියක් එක හම්බෙන්නේ. එතකොට ඒ වගේ සමහරව හිතනවා මේ දානි දුන්නා වගේ මට 10000 ගුණයකින් විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා ඒ වගේ සිටු තනතුරු දිව්‍ය මේම රාජ රාජ මහේසාකිකක දිගට ප්‍රාර්ථනා කරනවා. එතකොට ප්‍රාර්ථනා කරන්නේ තර කෙලස් ගොඩක්. එතකොට මේ සියල් අතර අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ දාන මේ පිනෙන් අපිට නිවන් අවබෝධ කරගන්න පාරමී ධර්මයක් හැටියට දාන පාරමිතා වැඩේවා. ඒ තුලින් අපිට ඉක්මනින් නිවන් දකින තාක් අපිට ආයු වර්ණ සැප බල ප්‍රඥාව තියෙන්න ඕනේ හොඳ උපතක් ලැබෙන්න ඕනේ. ඊළඟට සුගතියක උපදින්න ලැබෙන්න ඕනේ. නිරෝගීව අංග විකල වෙලා නැතුව මන්ද බුද්ධික නැතුව හොඳට සැප සම්පත් ඇතුව ඉපදිලා අපිට ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනෙන් තමයි අපි දන් දෙන්න ඕනේ පින් කරන්න ඕනේ. අන්න එතකොටයි අපේ පින පිරිසිදු සම්මාදිට්ඨියෙන් යුක්තව කරන පිනක් බවට පත් වෙනවා. අපේ හැමෝටම දැන් පින් කියලා අදහස් කරනකොට බොහෝ දෙනා පින් ගැන කතා කරනවා පින පින කියලා. නමුත් පින් කුසල් කුසල් දහම් රැස් කිරීම මෙහි ඇති ඉතාමත් ප්‍රබලම අවස්ථාවක්. ඒතර අපි දන්නවා පිනත් දහමක් කරනකොට තුන්සිත පහදවාගෙන මේ දේ කළ යුතුයි කියලා අපේ හැමෝටම. එතකොට මේ අලෝභ අදෝ සමෝහ කියන අංගයන්ගෙන් යුතුව කරන පින නේද මේ කුසලටයි තියෙන අපේ වහන. ඔව් ඇත්තෙන්ම දැන් ඕක පිනයි කුසලයි කියන එක මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. පින ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පුඤ්ඤානි නාම සුඛස්සේතං අදිවචනක් කියන. පින කියන්නේ සැපේට කියන නමක්. සසරේ සැප ලබා දෙන දේවල්. එතකොට සසරි දැන් අපි මනුස්ස ජීවිතයක් ඉපදුනා. අන්න පිනක විපාකයක්. අපේ ඇස කන නාසය දිවකය මනස මේවා ඉන්ද්‍රිය විකලත්වයක් නැතුව මන්ද බුද්ධික නැතුව හොඳට අපි යංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් ලැබුණා පෙර පිනක්. ඊළඟට අපිට අද දුකක් නැතුව අපිට ඉන්න හිටින්න ගයක් තියෙනවා නම් නිදා ගන්න තැනක් තියෙනවා නම් අපිට කුසගින්නක් කෙනකොට කන්න බොන්න ආහාරයක් අපිට මොනවා හෝ සලස ගන්න පුළුවන් ආර්ථික පසුබිමක් අපිට තියෙනවනම් ඊළඟට ලෙඩක් දුකක් හැදුනාම බේත් ටිකක් ගන්න පුළුවන් නම් අපිට අඳින්න ඇඳුමක් තියෙනවනම් අපේ හිතේ හැටියට අපිට මූලික අවශ්‍යතා ටිකවත් අපිට සම්පූර්ණයි නම් අන්න ඒවා අපි පෙරපින්. ඊළඟට මේ ටික සම්පූර්ණ වෙනකොට අපිව පිනෙන්ම තමයි අපිට අරගෙන යන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට අපිට ලබා දෙන්නේ පෙරපිනේ. පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශයක අපිව ගිහින් උපද්දවන්නේ පිනේ. පුබ්බේච කත පුඤ්ඤත අපිට පෙර කරපු පින් තියෙන්න ඕන නිවන් දකින්න. එතකොට මේ සියල්ල පිනෙන් අපිට ධර්මාවබෝධයට අවස්ථාව හදලා දෙනවා. ඒ අවස්ථාව හදලා දුන්නට පස්සේ අපි මොකද කරන්නේ? පිනෙන් ලැබිච්ච අවස්ථාව තුල අපි කුසල් වඩන්න ඕනේ. කුසල් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම. ඒ නිසා කුසලයේ ගැන ලස්සන උපමාවක් තියෙනවා මහා හත්ති පදෝපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මහ පොළොවේ ඇවිදගෙන යන සත්තුන්ගේ පාසලකුණු අතර විශාල පියවර පිහිටන ඇතෙකුට කියනවා. ඇතා හස්ති රාජයා කියන්නේ පොළොවේ පිහිටන විශාලම පාසලකුණු. එතකොට ඕනෑම සතෙක්ගේ පියවර සටහනක් මේ පියවර ඇතුලෙන් තියන්න පුළුවන් කියනවා. ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කියන්නේ කුසල් දහම් කියලා යමක් තියෙනවා නම් චතුරාරි සත්‍ය කියන වචනේට මේ සියල්ල ඇතුල් වෙනවා කියලා. ඒ කියන්නේ මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් ගැන අපි කතා කරනවා නම් ඒ සියල්ල චතුරාර්ය සත්‍යයට ඇතුල් කරන්න පුළුවන් කිය. එහෙමනම් අපි කුසල් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට නිවන් දකින්න උපකාර වෙන දේවල්. අන්නේ නිවන් දකින්න උපකාර වෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන කුසල් වඩන්න පුළුවන් වෙන්නේ පින මත පිහිටලා. ඒ කියන්නේ පුණ්‍යවන්ත උපතක් තියෙන්න ඕන කුසල් වඩන්න පුළුවන් වෙන විදිය. ඒ නිසා දැන් මොකද සමහර වැරදි මතය තියෙන අපිට පින එපා ඕවෙන් සැප ලැබෙනවා අපිට ඕන කුසල් විතරයි අන්න එහෙම මතයක් තියෙනවනේ කියන්නේ මේ එක පාරට මේ මේ ජීවිතේම නිවන් යනවා නම් කමක් නැහැ අපිට පින මොකුත් ඕනේ නැහැ මම මේ ජීවිතේම පිරිනම් පානවා නම් ඉතින් ආයි පිනේ විපාකයක් අවශ්‍ය නැහැ එහෙම පුළුවන් නම් කමක් නැහැ එහෙම බැරි කෙනා අපිට පින් ඕනේ නැහැ ඕවෙන් සසර දික් වෙනවා අපිට ඕන කුසල් විතරයි යා කුසල් වඩන්නෙත් නැහැ පින් වඩන්නෙත් නැහැ එතකොට දැන් අපි හිතමු අපිට පින එපා කියනවා පින් කරන්නේ නැතුව ඉඳලා මරණයටපත් වෙලා දුගතියක ඉපදුන පෙරේතෙක් වුණොත් කොහෙද කුසල් වඩන්නේ? තිරිසන් ලෝකේ ඉපදුණු කුසල් වඩන්න පුළුවන්ද? නිරේක ගිය කුසල් වඩන්න. මනුස්ස ලෝකෙම ඉපදින අංග විකල වෙලා. ඒ මන්ද බුද්ධික වෙලා. කුසල් වඩන්න පුළුවන්ද? අප්‍රිකානු රටක ගිහින් උපදින අපිනක් නැහැ. කුසල් වඩන්න පුළුවන්ද? අන්නේ නිසා අපිට සුදුසු පරිසරයක්, සුදුසු උපස උපතක්, අංග සම්පූර්ණ ශරීරයක් ඊළඟට මේ මූලික අවශ්‍යතා ටිකවත් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් යම්කිසි ආර්ථික මට්ටම මේ සියල්ල ලබා දීලා අපිට නුවණ කල්පනාව ඇති කරලා ධර්මාබෝධයට අපිව අරගෙන යන පරිසරය හදන්නේ පිනේ. අපි පෙර කරන පිනේ ඒ නිසා තමයි කියන්නේ මේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා වුන්ති පාණිය පරලව පිහිට පිනිස අපිට තියෙන්නේ අපි කරගත්ත පින් දහම් ටික. අන්නේ පිනෙන් අපිව ධර්මාවබෝධයට අවශ්‍ය තැනට ගෙනියනවා. ඊට පස්සේ අපි භාවනා කරලා විදර්ශනා වැඩිම තුල වැඩෙන්නේ කුසල. එහෙමයි. අන්නේ විදිහට පින කුසලයේ දෙකම හඳුනගෙන දෙකම දියුණු කරනවා මිසක් අපිට පිනේ පා කුසල් විතරයි කියනවනම් ඔබ ඇත්තටම ධර්මයේ පටලවා ගත්ත කෙනෙක් අන්නේ නිසා පිනක් දියුණු කරන්න කුසලයක් වඩන්න පින මතම තමයි කුසල් වඩා ගන්න තියෙන්නේ. පින සහ කුසලයේ වෙනසත් ඔන්න අපි අද දවසේ ඔබට පැහැදිලි කළා. ලැබෙන සතිය අපි ඔබට බලාපොරොත්තු වෙනවා දෙවියන්ට පින් දෙන්නේ කෙසේද? පින් අනුමෝදන් කරන්නේ කෙසේද? නිවැරදි ආකාරයට කියන බොහෝ තව කරුණු කාරණා ලැබෙන සතියේ අපි ඔබත් සමග බෙදා හදා ගැනීමට සූදානම්. ඉතින් අපි මේ මොහොතේ මතක් කරගන්න අපි ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය 0115යි 753යි 987 0115යි 753යි 987 ඒ වගේම 0115යි 245යි 255 කියන දුරකථන අංක දෙක තුලින් ඔබට පුළුවන් පූජනීය ගලිගනුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කිරීමට. ඒ වගේම ශ්‍රී ටීවී නාලිකාවේ දුරකථන අංකයත් ඔබට මතක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. 0.094යි 711යි 88යි 78යි 98 0.094යි 711යි 88යි 78යි 98 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් ශ්‍රී ටීවී නාලිකාවට ආමන්ත්‍රණය කළා මේ ඔබේ ප්‍රියතම වැඩසටහන වන කළුරෙලිය වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ආදී ඉදිරිපත් කිරීමට. ඉතින් එහෙමනම් මේ මොහොතේදී අද දවසේ අපගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන ශ්‍රී ටීවී මැදිරියට වැඩම කර වදාළ ඔබව දැනුවත් කළ බොහොම දහම් කරුණු කාරණා තුලින් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ මොහොතේ මා নমස්කාර පූර්වක ගෞරවණීය ස්තුතිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් දැන් අපි මේ සූදානම් වෙන්නේ අද දවසේ මේ වැඩසටහනින් සමුගෙන යන්නට ලබන සතියේ හමු වන බලාපොරොත්තු වෙන සුපුරුදු පරිදි අපේ පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේ සමගින් එහෙමනම් අවසරයි අපට අද දින ඔබෙන් සමුගෙන යන්නට.